එවනම් දැන් අපි ඉදිරියට යමු. දැන් ගිය සැරේ ධාතු මනසිකාරය පිළිබඳව මේ පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නා. කයෙහි අනන්‍යතාවය පිළිබඳවත් පොඩ්ඩක් කියලා දුන්නා. මේ අනික් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි සියලුම රූපස්කන්ධය ගත්තාම ධාතු හතරක සංකලනයක් වේගවත් වෙලා අනිත්‍යයි. ඒවට ඇලීම ගැටීම ඇති වුණාන් පස්සේ දුකයි. එහෙමනම් ඕවා වටිනා දේවල් නෙමෙයි අනාත්මයි. එහෙනම් සියලුම රූපස්කන්ධය පොදුවේ ගත්තාම අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් කය කියන රූපේ යථාර්ථය අපි බලමු. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ද ඇස් දෙක පියාගෙන මා දෙස බලාගෙන ඉන්න. පුළුවන් නේද? ගෙදර ගියත් පේනව නේද? ඔව්. මන් දිහා බලාගෙන ඉඳීමෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔය කට්ටිය දැකලා ඇති ඔය කට්ටියගේ කය. එහෙමනම් දැන් ඔය කට්ටිය කණ්ණාඩියක් ළඟට ගිය වෙලාවල් වල තමන්ගේ කය දැකලා ඇති. ඔයගොල්ලෝ ඇස් දෙක පියාගෙන තමන්ගේ කය දෙස බලාගෙන ඉන්න. ඊටු හරිය මම බලා ගන්නවා. කය කෙලින් කරලා තියාගත්තොත් මේක ගලවන්න ලේසියි. අත දිග තියෙන හරියෙන් කෙලින් කරලා තියාගන්න. දැන් ඔක්කොම කෑලි කෑලි ගලවන්නයි හදන්නේ. දැන් ඇස් දෙක පියාගන්න සිතින් කය දෙස බලාගෙන ඉන්න දැන් සිතයි කයයි වෙන් වෙලා තියෙනවා හොඳට බලාගෙන ඉන්න දැන් ඔබට පේනවා ඇස් දෙකක් කන් දෙකක් නහස් පොඩු දෙකක් කටක් ඒ වාගේම මල මූත්‍ර පිට වෙන දොරටු දෙකක්. මේවට කියන්නේ නව දොර කියලා. මේ නව දොරෙන් හැම මොහොතකම කෙල, සොට්ටෝ, කබ්බ, කඳුළු, කංකුණු, මල මූත්‍ර වැක්කිරෙනවා. එක තප්පරයක්වත් ඒවා වැක්කිරෙන්නේ නැති වෙලාවක් නැහැ. මල්ලක් තියෙන නිසා මුත්‍රා ටික මල්ලේ එකතු වෙනවා ඇතුලේ. මල ටිකත් එකතු වෙනවා මල්ල තියෙන නිසා මල්ලක් නැතිනම් මල්ලක් එල්ලන්න වෙනවා. මේ මල්ල පිරුණාම ඈතට ගිහිල්ලා දාලා නාහි වහගෙන එනවා. ඊට අමතරව තවත් බලන්න අසුචි වැක්කෙන තැන් තියනවාද කියලා. හැම රෝම කූපයකින්ම අසුචි වැක්කිරෙනවා නේද? දහදිය කියන්නේ මොනවද? අසුචි නේද? එහෙනම් හොඳට බලාගෙන ඉන්න ඇත් එක පියාගන්න. ඇත් දෙක පියාගෙන නව දොරක් ඇතුළු දහසක් දොරවල් වලින් අසෝචි වැක්කිරෙන හැටි බලාගෙන ඉන්න. හිල් වෙච්ච මුට්ටියකට කුණු වෙච්ච මස් ටිකක් දාපුවාම ඕජාව වැක්කිරෙන්නේ යම්සේද හැම මොහොතකම මේ ඇතුලේ තියෙන අසෝචි වැක්කිරෙනවා හොඳට බලාගෙන ඉන්න. කායෝ jiguccho සකලෝ දුගන්ධෝ කයනම් පිළිකොල් සහගතයි දුගඳ හමන සුළුයි කොච්චර රසවත් කරලා දැම්මත් කොච්චර වර්ණවත් කරලා දැම්මත්, උපවත් කරලා දැම්මත්, හැඩවත් කරලා දැම්මත් කටට දානකොටම කෙලත් සමග මිශ්‍ර වෙලා අසෝචි බවට පත් වෙලා ගලනාලේ දිගේ ගිහිල්ලා ආමාශයේ තැම්පත් වෙලා අවශ්‍ය ටික අවශෝෂණය කරගෙන අනිත් ටික මහ බඩවැලේ කිරෝවල තැම්පත් වෙනවා ඒව තමයි මල කියන්නේ. මේ මල හිර වුණොත් එහෙම විශාල දුකක් ඇති වෙනවා. මුත්‍රා ටික මුත්‍රාසේ තැම්පත් වෙනවා. අසෝචි නිස්පාදනය කරන ආකාරයක් කියලා කිව්වොත් කිසිම වැරැද්දක් නැහැ. හොඳට බලාගෙන ඉන්න. දැන් ඔබට පේනවා ඉස මුදුනේ කිස් වැටියක් තියෙනවා. ඒ කිස් වැටිය ගලෝල අතට ගන්න. දැන් බලන්න අතට අරගෙන තියෙන කිස් වැටිය දෙස ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද? එහෙනම් බිමට දාන්න විසික් කරලා දාන්න. දැන් බලන්න බිම තියෙන කෙස් වැටිය දෙස බලන්න. කෙස් අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. කෙස් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ හැලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ එහෙමනම් කෙස් ටික හොම්මම තියද්දී ආයසරයක් බලන්න කය දෙස දැන් බලන්න හැම තැනම ලොම් පැතිරලා තියෙනවා. මේ ලොම් ටික බ්ලේඩ් එකක් අරගෙන පිරංගාන්න පිරංගාන්න පිරංගාලා පිරංගාලා අතට ගන්න. දැන් බලන්න අතේ තියෙන ලොම් දෙස ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් විසික් කරලා දාන්න බිමට අර කිස් ගොඩ උඩින්ම දාන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කිස් ලොම් ලොම් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ලොම් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් හැලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ලොම් ටිකත් හොම්මම තියෙද්දී ආයසරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා ඇඟිලි විස්සෙම නියපොතු තියනවා අඬුවක් අරගෙන මේ නියපොතු ටික ඔක්කොම ගලවන්න ගලවන්න හිතෙන් කරන්නේ දැන් ගලෝල ගලෝල අතට ගන්න දැන් බලන්න අපේ ගොඩ ගහගෙන තියෙන නියපොතු දිස බලන්න. ලේත් ගෑවිලා තියෙනවා මස් කෑලිත් එක්කලා ගැලවිලා ඉදින් මාළු පොරපොතු වගේ ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් විසික් කරලා දාන්න අර ලොංගොඩ උඩින්ම විසික් කරලා දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා. කේස් ලොම් නියපොතු නියපොතු අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණා වූ රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ගන්න බැයි නම් ඕක ඕම්ම තියද්දී ආයෙත් බලන්න කය දෙස දැන් ඔබට පේනවා කටේ දත් තියෙනවා අඬුවක් අරගෙන මේ දත් ටික ඔක්කොම ගලවන්න ගලවන්න මේවා හිතින් කරන්නේ දත් ටික ගලෝලා අතට ගන්න. දැන් බලන්න අතේ ගොඩ ගහගෙන තියෙන දත් ටික දිස බලන්න. පුළුවන් නම් නැවත කටේ දාගන්න. බෑ නේද? ලස්සනද? පිරිසිදුද? සුවඳ හමනවද? වටිනාකමක් තියනවද? නෑ නේද? එහෙමනම් විසික් කරලා දාන්න. අර කිස්ලොන් නියපොතු ගොඩ උඩින්ම විසික් කරලා දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා හොඳට බලන්න. කිස් ලොම් නියපොතු දත් දත් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි දත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පටවියාපෝ දීජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ ගෙටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ දැන් එහෙමනම් දත් ටික ඕම්මම තියන්න තියලා ආයතරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා කෙස් ලොම් නියපොතු දත් නැති කයක් පේනවා දැන් බ්ලේඩ් එකක් අරගෙන හිමින් සැරේ ඉස මුදුනෙන් ඉරක් අඳින්න. ඉරක් ඇඳලා හැම දෙපැත්තට අදින්න ගැලවිලා යන්න. දැන් හැම ගැලවිගෙන එනවා. මූණ දිහෙන් ගැලවිගෙන එනවා. බෙල්ල එකක් ගලවන්න වගේ ගලවන්න ගලවන්න දැන් ඉන දිහෙන් ගැලවිගෙන එනවා කලිසමක් ගලවන්න වගේ ගලවන්න ගලවන්න ගලෝලා හැම අතට ගන්න දැන් දිගෑරලා බලන්න පැත්තක ලේක් ගෑවිලා තියෙනවා මස් කෑලිත් එක්කලා ගැලවිලා වෙදින් තියෙනවා ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද මේ පමණ කාලයක් මේ පුණු ගොඩ වහගෙන හිටියා වූ හැම විසිකල්ලා දාන්න ඉස්සරහින් දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කේස් ලොම් නියපොතු දත් හම හම අසහාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හම අසහාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණා වූ රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ මේ හැමත ගැටෙන්නත් බෑ එහෙමනම් මගේ කියලා ගන්නත් බෑ මබ කියලා ගන්නත් බෑ එහෙමනම් උතනම තියද්දී ආයි සැරියක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා රතු පාට ලී වැස්සෙමින් තියෙන මස් වහර ගොඩක් පේනවා හොඳට බලාගෙන ඉන්න ලී වැස්සෙන නහර තැන් තැන් වලින් ඉල්ලිලා තියෙනවා හොඳට බලාගෙන ඉන්න දැන් ඔය නහර ටික ඇදලා ගලවන්න ගලවන්න ගලෝලා ගලෝලා අතට ගන්න දැන් බලන්න අතේ පටලවාගෙන තියෙන නහර වැල් දිස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද? එහෙනම් මේ නහරවැල් ටික අර හැම උඩින්ම දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා. කේස්, ලොම්, නියපොතු, දත්, හැම නහර නහර අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි නහර අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සැදුම්ලත් රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් එලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ එහෙමනම් ආහාරවැල් ටික උතනම ගොඩ ගහන්න. ගොඩ ගහලා ආය සැරයක් බලන්න කය දෙස. දැන් ඔබට පේනම රතු පාට ලී වැස්සෙමින් තියෙන මස් ගොඩක් සහිත කයක් පේනවා. හොඳට බලාගෙන ඉන්න. දැන් මේ මස් ටික ටිකෙන් ටික ගලවන්න ගලවන්න ගලෝල අතට ගන්න අතට ආරම් බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද කීයකට හරි විකුණ ගන්න පුළුවන්ද මොන මස්ද කියලා දන්නව නේද? එහෙමනම් විසික් කරලා දාන්න. අර නහර වැල්ගොඩ උඩින්ම දාන්න. ගලවන්න ගලවන්න. ඔක්කොම ගලවන්න. ගලවලා නහර වැල්ගොඩ උඩින් ගොඩ කරන්න. ඔය ඇට කෑලි වල ඇලිලා තියෙනවා ඒවත් සූර්ලා ගන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා කේසන් ලොම් නියපොතු දත් හම නහර මාස් මාස් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මස් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සැදුම් ලත් රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් එලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් මස් ගොඩ ඕම්මම තියෙන්දී හොඳට දැන් බලාගෙන ඉන්න ආයතරයා කිස්න් ලොම් නියපොතු දත් හම නහර මස් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි ධාතු හතරක සංකලනයක් පමණ කිසිම ප්‍රාණයක් නෑ ජීවියක් නෑ හැඳීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ගත හැකි දෙයක් නෙමේ අනිත්‍යයි ගත යුතු දෙයක් නෙමේ අසෝචි ගොඩක් පමණයි දැන් හිතන්න මෙහෙම. දැන් මේ ටික දවස් දෙකක් තුනක් විතර ගොඩ ගහලා තිබුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. කුණු වෙනවා, කුණු වෙනවා, කුණු වෙනවා, කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ඕජාව වැක්කිරෙන්න ගන්නවා. පණුව සිරි සිරි ගාලා දඟලන්න පටන් ගන්නවා. නිලමැස්ස වැවිදිලා ඕජාව උරා බොනවා හොඳට බලාගෙන ඉන්න කායෝ jiguccho සකලෝ දුගන්ධෝ මෙන්න කයිහි යථාර්ථය හොඳට බලාගෙන ඉන්න. දවස් දෙකක් තුනක් ගියොත් මොකද වෙන්නේ කියලා දකින්න. පණෝ සිරි සිරි ගාලා දඟලන්න පටන් ගනි. නිලමැස්ස ඇවිදින්න ඕජාව උරා බොන්න පටන් ගනි. පොළවටම සිඳිලා යයි නේද? දත් ටික, කෙස් ටික, ලොන් ටික ඉතුරු වෙලා ඒකත් පොළවටම පස් වෙලා යයි. මෙන්න කයි යථාර්ථය. දැන් ආයෙ සැරයක් බලන්න කය තිබුණ තැන මොනවද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබට ඇට කටු ගොඩක් පේනවා. හිස් කබල පැත්තකට විසික් වෙලා තියෙනවා පේනවා. මේ හිස් කබල ගන්න හිමින් දැරේ බලන්න. බලන්න ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. හිස් ලොඳ අතට ගන්න දැන් බලන්න හිස් ලොඳ ලස්සනද පිරිසිදුද සුවඳාමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් අර මස් ගොඩ උඩින්ම දාන්න හිස් කට්ටක් දාන්න මස් ගොඩ උඩින්ම දැන් බලන්න මේ ඇටකටු දිහා බලන්න මේ ඇටකටු එකින් එක එකින් එක අතට ගන්න හොඳට බලාගෙන ඉන්න ඉල ඇට තියෙනවා පපුව ඇට තියෙනවා කලවා ඇට තියෙනවා තව නොයේකුත් ඇට වර්ග තියෙනවා ජංගා ඇට තියෙනවා අත්වල ඇට කෑලි තියෙනවා මේ ඇටකට ටික ඔක්කොම එකින් එක එකින් එක අතට ගන්න අතට අරගෙන බලන්න ඇටකටෝ ලස්සනද පිරිසිදුද සුවඳමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් මේ ඇටකටු ටික ඔක්කොම එකින් එක එකින් එක අරගන්න අරගෙන ওই විදියට බලන්න. බලලා අර මස් ගොඩ උඩින්ම දාන්න. ඔක්කොම අහුල ගන්න. එක ඇට කටු කෑල්ලක්වත් තියන්න එපා. ඔක්කොම අහුලලා අහුලලා මස් ගොඩ උඩින්ම දාන්න. දැන් බලන්න තියෙන ඉස්සරහා ගොඩ ගහගෙන කේස් ලොම් නියපොතු දත් අම නහර මස් හිස් ලොඳ හිස් කබල ඇට කටු හොඳට බලාගෙන ඉන්න අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ඇටකටෝ අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි. කිසියම් ප්‍රාණියක් නැහැ ජීවියක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් මේ ඇටකට වලට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් ඇටකටු ටික ඔහොම්මම තියද්දී ආය බලන්න මොනවද උතන වැටිලා තියෙන්නේ කියලා. ඔබට දැන් පේනවා ආමාශයේ තියෙනවා පැත්තක 21 කියලා. ඒ ආමාශය අහුලා ගන්න. අහුලගෙන හිමින් සැරේ බලන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. බාහිරට දිර වූ ආහාර තියෙනවා. මේවට අපි වමනය කියනවා. මේ වමනේ ටික අතට ගන්න. දැන් බලාගෙන ඉන්න වමනේ දෙස ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ වමනේ ටිකත් අර ඇට කටු පොඩ පොඩටම විසික් කරලා දාන්න දැන් බලන්න ආයෙ සැරයක් අහුනගන්න මොනවද තියෙන්නේ කියලා. දැන් ඔබට පේනවා හෘදේ වස්තුව තිබෙනවා. තවම ගැහි ගැහි තියෙනවා. ඒක අතට ගන්න. මේක හිමින් සැරේ බලන්න බලන්න. දැන් ඔබට පේනවා මේකේ ලේ පිරීලා තියෙනවා. මේ ලේ ටික ඔක්කොම හලන්න ආරයට කටුබල් වලින් හලන්න. හදේ වස්තුවත් ඒකින්ම දාන්න. දැන් බලන්න තව මොනවද බිම තියෙන්නේ අවුල ගන්න. මහා බඩවැල තියෙනවා. රැලි රැලි සහිතව මහා බඩවැල. ඒකත් ඇදලා ගන්න. අතට අරගෙන අර කිරෝලේ සැරේ බලන්න. බලන්න මොනවද තියෙන්නේ කියලා. මල තියෙනවා මල කියන්නේ අසෝචි මේ අසෝචි ටික ඔක්කොම අතට ගන්න අතට අරගෙන බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ අසෝචි ටිකක් අර ඇට කටු පොඩර උඩටම විසික් කරලා දාන්න මහ බඩ වැලත් ඒකට විසික් කරලා දාන්න දැන් බලන්න තව මොනවද අහුලගන්න තියෙන්නේ කියලා. ඔබට පේනවා කුඩා බඩවැල අඩි 20ක් විතර දිගට කුඩා බඩවැල ඒකත් අතට අරගෙන බලන්න ලස්සනද පිරිසිදුද සුගඳ හමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද ඒකත් දාන්න අර අසෝචි බඩුවඩින් ඇටකට බඩුවඩින්ම දාන්න දැන් බලන්න තව මොනවද ඇහුලා ගන්න තියෙන්නේ කියලා. දැන් ඔබට පේනවා පෙනහැලු දෙකක් තියෙනවා මේ පෙනහැලි දෙක අහුලා ගන්න. ඒකත් පිසික් කරලා දාන්න අර යටකටවල තුඩටම. තව බලන්න මොනවද ඇහුලා ගන්න තියෙන්නේ. විශාල ඉන්ද්‍රියක් තියෙනවා හරක් දිවක් වගේ. ඒකට අපි කියනවා අක්මාව කියලා. ඒ අක්මාවත් අහුලා ගන්න බලන්න ලස්සනද පිරිසිදුද සුගඳ හමනවද වටිනාකමක් තියනවද කෙනෙක් කියන්න පුළුවන් මොකද හාමුදුරුවනේ වටිනාකමක් නැත්තේ අක්මාවක් කොච්චර ලක්ෂ ගණනක් දීලවත් හොයාගන්න පුළුවන්ද කියලා. ඒ හොයාගන්නෙත් මේ වගේ කුණු ගොඩකට හයි කරන්න නේද? නැත්තම් මොකද්ද වටින්නේ ඕක? මේ වගේ කුණු ගොඩකට හිතරන්න විතරයි වටින්නේ. ඒකත් විසික්කල් දාන්න මස් ගොඩ උඩින්ම දැන් බලන්න පිත්තාසේ වැටිලා තියෙනවා. ඒකත් අතට අරගෙන හිමින් සැරේ පලන්න. පල්ලා ඉවර වෙලා බලන්න පිත් වතුර ටික අතට අරගෙන බලන්න. ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද? එහෙනම් ඒකත් විසික් කරලා දාන්න අර මස් ගොඩ උඩින්ම බලන්න තව මොනවද අහුලා ගන්න තියෙන්නේ කියලා උතන. දැන් ඔබට පේනවා වකුගඩු දෙකක් තියෙනවා මුත්‍රාසය තියෙනවා ඒ දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන නිසා ඇදලා ගන්න හදලා අරගෙන මුද්‍රාසිය හිමීන් සැරේ පලන්න මොනවද ඒකේ තියෙන්නේ මුත්‍රා තියනවා නේද ඒ මුත්‍රා ටිකත් විසික් කරලා දාන්න අර මස්ගොඩ උඩින්ම දාන්න මුත්‍රාසය වකුගඩුවත් විසික් කරලා දාන්න. දැන් බලන්න උතන තවත් මොකවත් තියනවද කියලා. දැන් උතන ඇති, කෙල ඇති, හොටු ඇති, සෙම, තෙල, උරුණු තෙල ආදී මේ ටිකත් ඔක්කොම එකතු කරලා එකතු කරලා අර මස්ගොඩ උඩින්ම දාන්න. දැන් බලාගෙන ඉන්න බිම තියෙන්නේ මොනවද කියලා හොඳට බලන්න. කේසන් ලොම් නියපොතෝ දත් හම නහර මස් හොඳට බලාගෙන ඉන්න. හැටකටෝ හදී වස්තුව ලේ අක්මාව පිනහලෝ වමනය අසෝචි කුඩා බඩවැල මහා බඩවැල මුත්‍රාසය හිස් ලොඳ ඇටකටු සෙමසොට්ටු කෙලසොට්ටු හොඳට බලාගෙන ඉන්න. ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනා පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් අටගත්තා වූ රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ ගීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ එහෙමනම් මේ කය අනිත්‍ය නම් ගත හැකි දෙයක් නෙමේ අසෝචි ගොඩක් නම් ගත යුතු දෙයක් නෙමේ හොඳට බලාගෙන ඉන්න දැන් හිතලා බලන්න මේ අසෝචි ගොඩවල් 32ක් මෙතන තියෙනවා දවස් දෙකක් තුනක් මෙතන මේක ගොඩ ගහලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතන්න කුණු වෙනවා කුණු වෙනවා කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ඕජාව වෙක්කිරෙන්න පටන් ගන්නවා. නිලමැස්සෝ අහලා ඕජාව උරා බොනවා හිතලා බලන්න. පණෝ සිරි සිරි ගාලා දඟලනවා හිතලා බලන්න. මේව බොරුවක් නෙමේ සහතික ඇත්ත. අන්තිමට කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ඕජාව පොළවටම උරා ගන්නවා. ඇටකටු ටික දත් ටික ඉසකයා ටික නිය පොතු ටික ඉතුරු වෙයි. ඒකත් කලක් යනකොට කුඩු වෙලා කුඩු වෙලා පොළවටම පස් වෙලා යයි. මෙන්න කයෙහි යථාර්ථය. මෙන්න ඔබ කයෙහි යථාර්ථය දැක්කා. දැන් ඔබට මේකට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ. දැන් කාමච්ඡන්ද ව්‍යාපාර දෙක යට ගිහින් තියෙනවා. දැන් අකුසල් දහම් යට ගිහින් කුසල් දහම් වැඩිගෙන එනවා. රාගය නිසා අපි දුක් විඳිනවා. ద్వේෂය නිසා දුක් විඳිනවා. පළමුවෙන්ම රාග දෝෂ ඇති වෙන්නේ මේ කය සම්බන්ධ කරගෙන. පණ්හාව ඇති වෙන්නේ කය සම්බන්ධ කරගෙන. මක් නිසාද? කයෙහි යථාර්ථය දැක්කේ නැති නිසා දැන් ඔබ කයෙහි යථාර්ථය දැක්කා. දැන් තණ්හාව අඩු වීගෙන යනවා. රාගය අඩු වීගෙන යනවා. ద్వේෂය අඩු වීගෙන යනවා. මෝඩකම නැති වෙලා ගිහිල්ලා දැන් පළවෙනි ගින්දර නිවිගෙන යනවා. දෙවෙනි ගින්දර නිවිගෙන යනවා. තුන්වෙනි ගින්දර නිවිගෙන යනවා. මෙච්චර කාලයක් ඔබ මේ කය සම්බන්ධ කරගෙන රාගයෙන් රත් වුණා, ద్వේෂයෙන් තෙත් වුණා, මෝහයෙන් මුලා වුණා, මම කිව්වා, මගේ කිව්වා, ගත හැකි දෙයක් බව දැක්කා, ගත යුතු දෙයක් බව දැක්කා. වටිනා දේවල් ඇතුලේ ඇති කියලා ඔබ හිතුවා. මේක හිමි කරගන්න නැත්නම් හොඳයි කියලා අනුන්ගේ කය දිහෙන් බැලුවා. තමන්ගේ කයෙත් තියෙන්නේ අනුන්ගේ කයෙන් තියෙන්නේ උච්චරයි. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ කයත් අනුන්ගේ කයත් කියලා දෙකක් නෙමේ එක මේක අසුචි කොටක් පමණයි. ඔබ ලස්සන රූප දකින්න ඇති ලස්සන කයවල් දකින්න ඇති දැකලා හිත මුලා වෙන්න ඇති ලස්සනයි කියලා හිතන්න ඇති. ඇතුලේ වටිනා දේවල් තියෙනවා කියලා හිතන්න ඇති. හිමි කරගන්න නැත්නම් හොඳයි කියලා හිතන්න ඇති. නමුත් දැන් මේ ඔක්කොම සිටිවිලි හමාරයි. දැන් කයෙහි යථාර්ථය දැක්කා. විශාල පිරිසක් ඉන්න තැන බෝම්බයක් පිපිරුවා කියලා හිතනද දැන් මොකද වෙන්නේ මේ ඔක්කොම එකට එකතු වෙනවා එකම මස් ගොඩක් බවට එකම ඇට කට ගොඩක් බවට පත් වෙනවා. එකම ලේ ගොඩක් බවට පත් වෙනවා. එකම නහර වැල් ගොඩක් බවට පත් වෙනවා. මේ තියෙන්නේ අර ලස්සන කාන්තාවගේ ඇට කටු ටික මේ තියෙන්නේ අර ලස්සන පුරුෂයාගේ ලේ ටික මස් ටික මේ තියෙන්නේ අර කුඩා දරුවාගේ ලේ ටික මස් ටික මේ තියෙන්නේ අර මහලු එක්කෙනාගේ ඇටකටු ටික කියලා වෙන් කරන්න පුළුවන්ද බෑ නේද එහෙමනම් සෑම සත්වයකටම මේ යථාර්ථය මෙහෙමයි නේද හොඳට හිතලා බලන්න. දැන් ඔබ රාග දෝෂ මෝහ දුක්ගින්දර නිවාදින සිත නිදුක් කරගෙන තියෙනවා නිරෝගී වෙලා තියෙනවා සුවපත් වෙලා තියෙනවා දැන් එහෙමනම් ඔබේ යුතුයකමක් තියෙනවා නැවත නැවතත් මෙම කයෙහි යථාර්ථය දකින්වා ඒ තුලින් රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාදින නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ක්‍රෝධ නැති වෙම්වා ශෝක නැත්තිං විම්වා බිය නැත්තිං විම්වා සාන්ත සුවයට පැමිණෙම්වා නැවත නැවත පිළිකුල් භාවනාව කරන්න නැවත නැවත රාග දෝෂ මෝහ මර්ධනය කරගෙන කරුණාව මෛත්‍රිය දියුණු කරගෙන නිදුක් වෙන්න නිරෝගී වෙන්න සුවපත් වෙන්න ඊට පස්සේ මේ විදිහට සකල ලෝක සත්වයාටම මෛත්‍රී සිත පතුරවන්න මාමින්ම මා අවට සිටින්නා වූ සියලෝ සත්වයෝ තම තමන්ගේ කයි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් සාන්ත සුවයට to mm-hmm. John lơ đơ දැන් උපේක්ෂක හිතින් නැවත වතාවක් මෛත්‍රිය වඩන්න සියලු සත්ත්ව පිළිකුල් භාවනාව තුළින් මෛත්‍රී භාවනාවට ගියා. මෛත්‍රී භාවනාව තුළින් සමාධිගත වුණා. හරිම ලේසි ක්‍රමයක්. මේවා ඉතින් ගෙදර ගිහිල්ලා අභ්‍යාස කරලා පුරුදු වෙන්න ඕනේ. හරිම ලේසි මෛත්‍රී භාවනාවෙන් සමාධියට යන්න. තුවටන් චිත්තං සමාධියත කියලා තියෙන්නේ. මෙන්න මේක දිගන් මේ සතිය තුල දිගටම මේ වැඩේ කරන්න. කෙලින්ම පිළිකුල් භාවනාව පටන් ගන්න. එතනින් මෛත්‍රී එතනින් මෛත්‍රී භාවනාවට යන්න. එතනින් තුන්වෙනි ධානයේ අදිෂ්ඨාන කරපුවාම තුන්වෙනි ධානයට කොට වෙනවා. තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට ගිහිල්ලා ටික වෙලාවක් කැමති වෙලාවක් ඉඳලා ආයෙත් පටන් ගන්න මෛත්‍රිය. එතකොට අමුතුවෙන් ධානයේ බසීවා කියලා බස්සවන්න ඕනේ නැහැ. ඔහෙම තිබෙන්න දරලා මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩනකොට අර සමාධිය මෛත්‍රියට හැරෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ ටික පුරුදු වෙලා ඉන්නකො ප්‍රතිඵල බොහොම ඉහළයි. තෑග්ග ලස්සනයි. සටන් කරපල්ලා. එහෙමනම් ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් හා ආපරිමුංචිස්සාමි